ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ එවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්ති හේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අනන්තයි ඥාන වශයෙන්ද අනන්තයි සරුවක්ඥන් වහන්සේ පිළිබඳව සාගර හතරක් සඳහන් වෙනවා. අපේ ලංකාද්වීපයේහි <clears throat> ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පූර්ණ <clears throat> ධාරණයක් ඇතිව සිටි ගතිම්බය විහාරවාසී තිස්ස කියන ස්වාමින් වහන්සේ කෙනෙක් දමදූතලේ වන්දනාවට පිටත් වුණා. මේ වන්දනාවට යන්නේ මුහුදු යාත්‍රාවෙන්. මහා මොහොතේ අතරක <clears throat> මැද හරියේදී මුන්නහන්සේ මේ නැවේ මුදුනට නැංගා. හාත්පස බැලුවාම හාත්පසින් පෙනී ගියේ රිදී පටක් ඇතිරෙව්වා වගේ තුනීවතේ තියෙන සැල ජල රැළියයි. උන්වහන්සේ කල්පනා කළා මේ <clears throat> මහා සාගරයයි මේ වගේ සාගර හතරක් අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ජල සාගරය ණය සාගරය ඥාන සාගරය සහ සංසාර සාගරය කියලා. ජල සාගරය නම් මේ කියන මහා සාගරයයි. මෙහි කියනවා කෙලවරක්. වෙරළින් කෙලවර වෙනවා යටින් පොළොවෙන් කෙලවර වෙනවා උඩින් අහසින් කෙලවර වෙනවා. නිසා මේක අන්ත සහිත සාගරයක් කෙලවරක් තියෙනවා. එවැගේම සංසාර සාගරය කියන එකෙත් එක්තරා කොනක් තියෙනවා. සංසාර සාගරය කියන්නේ අතරක් නැර ඉපදෙමින් මැරෙමින් යන මේ ස්කන්ධ පරම්පරාව. මේක අගක් මුලක් පෙන්වන්න බැරි තරම් පුදුම විදිහේ සංසාර ගමනක්. ඒකේ කෙලවර අන්දාස කරහත්ව පසේ බුදුව ලෞතුරා බුදුව පිරිනවන් පෑමින් සිද්ධ වෙනවා. ඊළඟට ඥාන සාගරය කියන්නේ ਸਰුවක්ඥතා ඥානයයි. ਸਰුවක්ඥතා ඥානය යම්තාක් ලෝ තුල දැකිය යුතු දේ ඇතනම් ඒ හිම්කොට පවතිනවා. ਸਰුවක්ඥතා ඥානයේට එහා ආબોධ කරගන්න කිසිවක් ඉතුරු නැහැ. ਸਰුවක්ඥතා ඥානයයි ආબોධ කළ යුතු සියල්ලයි එකට එක සම්බන්ධයි. දිනක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරම් ප්‍රඥාවන්තයෙක් මේ බුදු සසුනේ වෙන නැහැ. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ප්‍රඥාව කොහොමද කියනවා නම් යදුන් 150ක් දිග ඇති ගුරු රාජයේ අහසේ පියාසර කරනකොට ඔහුගේ පියාපතට යට වෙන අහස සීමිතයි. අනිත් අවකාශය අනන්තයි. ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි මහෝත්තමයන්ගේ ප්‍රඥාවත් ඒ ගුරු රාජයාගේ පියාපතට යට වෙන අවකාශයෙන් ස්වල්පයි. සරුවක්ඥන් වහන්සේගේ සරුවක්ඥතා ඥානයේ අවකාශයේසේ අනන්තයි. අනික තමයි ඥා ණය සාගරය. ණය සාගරය කියන්නේ අනන්තන සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණයේ තියෙන දේශනා ණය ක්‍රමේ මේකේ නිමක් පෙන්වන්න කිසිවෙකුට පුළුවන්කමක් නැහැ. හැබැයි සරුවඥතා ඥානයේද පමණයි පුළුවන්. සරුවඥතා ඥානය පිළිත කරගෙන තථාගතයන් වහන්සේ බුදු වීමෙන් සතරවෙනි සතියේදී මේ අනන්තන සමන්තපට්ඨාන මහා ප්‍රකරණේ සම්මර්ෂණය කළා. මහා සාගරයේ ඉස්සර කාලේ කියනවා යොදුන් 84000ක් ගැඹුරුයි කියලා. මේ ගැඹුරු සාගරයේ තමයි යොදුන් 500 යොදුන් 1000 නම් විශාල දිග පළල ඇති. තිමි තිමිංගල තිමිර තිංගල අජ්ජාරෝහ ආනන්ද කියන මහා මත්ස්‍ය රාජ්‍යව හැසිරෙන්නේ. ඒ මත්ස්‍ය රාජයන්ට මේ වෙරළ සමීපයට එන්න පුළුවන් කමක් නැත්තේ ඔවුන්ගේ ශරීර විශාලයි. ඔවුන්ට ක්‍රීඩා කරන්න හැසිරෙන්න තියෙන එකම තැන තමයි මේ සාගර පටල. ඒ වගේ ਸਰුවක්නිකා ඥානයේ ක්‍රීඩා කරන්න තියෙන එකම තැන මේ සමන්තපට්ඨාන මහා ප්‍රකරණයේ තියෙන ණය ක්‍රමයේ දේශනා ක්‍රමයේ. එනිසා ඒ තථාගතයන් වහන්සේගේ සිතේ පුදුම විදිහේ ඥාන සංප්‍රයුක්ත ප්‍රීති වේගයක් පහළ වීමෙන් ශ්‍රී ශරීරයෙහි සවනක් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තා. මේ සවනක් බුදුරැස් විහිදීම පුදුම විදිහට පැතිරෙන්න ගත්තා උඩ යට සරස අනන්ත අපරිමාණ සක්වල වෙත ගලාගෙන යන්න ළඟදමින් යන්න පටන් ගත්තා. අර්ථ කතාවල සඳහන් වෙන අදත් අනන්ත ලෝක ධාතුලේ බුදුරැස් විහිදීමින් පවතිනවා කියලා. ඒ තරමට පුදුම ප්‍රීති සෝමනස් ඥානයක් තමයි පහළ වුණේ මේ සමන්තපට්ඨානේ සිහිපත් කිරීමේ. ඒ සමන්තපට්ඨාන මහා ප්‍රකරණී කියන දේශනා ණය ක්‍රමේ තමයි ණය සාගරේ කියන්නේ. ඉතින් ඕක සිහි කරනකොට ඒ ගරු ස්වාමීන් වහන්සේ නැව උඩදීම සීල කෙලස් නැසා අරිහත්ත්වයටපත් වෙලා මහා බෝධින් වහන්සේ වඳින්න දඹදිවුතේට වැඩිය. ඉතින් මම මේ කියන්නේ ගියේ මේ බුදු ගුණ බුදු නුවණ ප්‍රමාණ කරන්න බැරි බව ඇඳින්වීම පිණිසයි. සද්දාතිස්ස රජතුමා අටසේ සමාදන් වෙලා හරියටම අමාවක් පොය දවසකදී මිහින්තලේ සමීපයේ තියෙන රාජගිරි ලෙනේ භාවනානියෝගී වෙ සිටියා. ඒ දවසේ විශාල පිරිසක් බණ අඬ රැස් වුණා කළුදිය පොකුණ ළඟට. එතෙන්න වැඩම කරවා වදාලා කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ. ඒ දවස කළුවර පොය දවස. වැඩි ඉන්නේ ඒ කළුගේ පොකුණ සමීපේ කළුගල් ආසනයක කළු තිඹිරි ගහක් යටට වෙලා. උන්වහන්සේ හැන්දෑ විරබස යන්න ආසන්න වේලාවේ හඳ උදා වෙන ආසන්න වේලාවේ බුදුගුණ දේශනාවක් ආරම්භ කළා. අද වාගේ ඒ කාල පරිච්ඡේදයේදී ශබ්ද විකාශන යන්ත්‍රය තිබුණේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේලා පිරු ගුණානුභාව බලෙන් පාරමී බලෙන් හොඳට කටහඬ විහිදෙනවා. හෝ ඈතට පැතිරෙන්න දේශනා කරන්න පුළුවන්. එනිසා උන්වහන්සේගේ මේ දේශනාවේ පළමු ගාථාව ඇහෙනකොටම රජතුමාට පුදුම සතුටක් ඇවිල්ලා එතෙන්ද සමීප වුණා. පිරිස විශාල පිරිසක් බැවින් මැද්දට නොගියලා කෙළවරේ ඉඳගෙන හිටගෙන බණ ඇහුවා. එළියනකම් හිටගෙන බණ ඇහුවා. මේ කාල බුද්ධ දාක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් පුදු විදියේ බුදුගුණ දේශනාවක් කළා. රජකුමාරට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්සේ නිසා මහත් හඬින් සාදුකාර දුන්නා. රාතන් වහන්සේ දැනගත් රජතුමාගේ සාදු කඳ හඬ සමීපයේට කැඳවලව කොවිලාද බණ හඬාවේ. ස්වාමීනි පළවෙනි ගාථාව ඇහෙනකොට මං ආවා. මෙච්චර වෙලාවක් හිටගෙනද බණ ඇවේ. එහෙමයි ස්වාමීනි. බොහොම දුෂ්කර වැඩක් නේද? නෑ ස්වාමීනි මේ විදිහේ බුදු ගුණ අහන්න තියෙනවා නම් දවසක් නෙමේ මුළු ජීවිතේ මං හිතගෙන බණ අහන්නම්. ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රමාණ කළ නැති තරම් අසීමිත බුදු ගුණ සම්භාරයක් දේශනා කළා නේද? ස්වාමීනි තවත් ඉතුරු තියනවාද බුදු ගුණ? නැත මහරජමා දේශනා කළේ බොහෝම අල්ප මාත්‍ර දේශනාවක්. උපමාවක් කියන්නේ ස්වාමින් වහන්සේ මහරජේ සියක් කිරියක වපසරිය ඇති කුඹුරු යායක එක වී කරලක වී ඇට සුවල්පයි නේද අනෙක් වී කඩාල වල ඇට අප්‍රමාණයි නේද ඒ වගේ මා දේශනා කළ බුදු ගුණ එක වී කරලක ඇට වාගේ සුවල්ප මාත්‍රයක් නොදේසෝ බුදු ගුණ ඉතිරි වී ඇට වාගේ අප්‍රමාණයි ස්වාමීන් තවත් උපමාවක් කියන්නේ මහරජ ගලන ගංගාවක දෙගොඩ තලා ගලන ගංගාවකට ඉදිකටු මලක් ඇල්ලුවාම ඉදිකටු මලෙන් ඇතුල් වී පිටේ යන දිය බිඳුව ස්වල්පයි. අනිකොත් ජල ධාරාව අප්‍රමාණයි. ඒ වගේ මා දේශනා කළ බුදු ගුණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වී යන දී බිඳුව වගේ බොහොම ස්වල්ප මාත්‍රයයි නොදෙසෝ බුදුගුණ ඉතිරි ගංගාව ඉතිරි ජලස්කන්ධය වගේ අප්‍රමාණයි ස්වාමිනේ තවත් උපමාවක් කියන්න මහරජේ අහසේ පියාසර කරන පක්ෂියෝගේ පියාපතට යට වෙන අවස අවකාශයේ සුවල්පයි. ඉතිරි අවකාශය අනන්තයි. ඒ වගේ මා දේශනා කළ මේ බුදු ගුණ දේශනාව ඒ ලිහිණීකුගේ පක්ෂියෙකුගේ පියාපතට යට වෙන අවකාශය වගේ බොහොම සුවල්ප මාත්‍රයි නොදේශෝ බුදු ගුණ අවකාශයේ සියනන්තයි. සාදු සාදු ස්වාමීනි බුදු ගුණ අනන්තයි අවකාශ වගේ වහන්සේ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් මේ තුම් යම් රාත්‍රියේ දේශනා කළ වහන්සේගේ විසිතුරු බුදු ගුණ දේශනයට වෙතම පූජා කරන්න වස්තුවක් නෑ ස්වාමීනි 300ක් යොදුන් වටක් ප්‍රමාණ ඇති මේ ලංකාද්වීප රාජ්‍යයේ මම ධර්ම පූජාට පූජා කරනවා කියලා ලංකා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේ අනුශාසනා කළ අපසු රජුරවන්ට බාර දුන්න ධාර්මිකව රාජ්‍ය කරනු මැනව කියලා. මේ වාගේ සලක බැලීමේදී බුදු ගුණ දේශනා කරලා අවසන් කරන්න බැරි තරම් අචින්තියයි. සඳහන් වෙනවා ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේගේ ආශු පරිච්ඡේදයේ වැඩිම ගාන අවුරුදු ලක්ෂයයි. ඒ කියන්නේ අවුරුදු ලක්ෂයක් ආයුෂ ඇති කාලවල බුදුරු පහළ වෙනවා. ඊට වඩා දීර්ඝාස කාලවල පහළ වෙන්නේ නැහැ කියනවා. අඩුම ගානේ අවුරුදු 100යි. අපි හිතා බලමු අවුරුදු ලක්ෂයක් ආව සැටි කාලයක ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වී සමාට අවුරුදු 8000ක් දසදහසක් තරම් ගිහි ජීවිතයේ ගිහි ජීවිතයේ ගත කරන්නේ පැවිදි වෙන්නේ බුදු වෙන්නේ ඉතිරි කාල පරිච්ඡේදයේ තුල පෑදාවල් වෙනම දේශනාවක් නොකොට එක බුදු කෙනෙකුන් වහන්සේගේම බුදු ගුණ සජ්ජායනා කරමින් දේශනා කරතුත් ඒ අවුරුදු ලක්ෂය ගෙවි යනවා ආවස ගෙවි යනවා බුදු ගුණ කියා අවසන් නොවෙනවා කියන එක දේශනාවේ සඳහන් වෙනවා. ඒ තරමට බුදු ගුණ සිතා නිම කරන්න බැරි තරම් අචින්තියයි. ඒවං අචින්තියා බුද්ධා බුදුවරයන් වහන්සේලා මෙසේ සිතා නිම කළ නොහැකි අචින්තයේ අප්‍රමේය ගුණ සම්ප්‍රත්‍යයෙන් සමන්වාගතයි. බුද්ධ ගුණ අනන්තා ඒ සරුවඥන් වහන්සේලාගේ సంతානිය තුල පවත්නා වූ බුද්ධ ගුණ ප්‍රමාණ කරන්න බැරි අනන්ත අපරිමාණ ගුණයක් බවට පත් වෙනවා. අචින්තියේසු පසන්නානං ඒ අචින්තය වූ බුද්ධ ගුණයන් බුද්ධ ඥානයන් පිළිබඳව යම් කෙනෙකුගේ චිත්ත ප්‍රසාදයක් ඇති වුණා නම් චිත්ත ප්‍රසාදයෙන් යුතුව යම් වන්දනාවක් කළා නම් පූජාවක් කළා නම් අනුස්මරණයක් හෝ කළා නම් එහි ආනිසංසයේද අචින්ත්‍යයි සිතානීම කළ නොහැකි කියන එක මෙහි සඳහන් වෙන්නේ. එනිසා දැන් මේ <clears throat> දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ බුදු ගුණ වර්ජනා කරමින් බුද්ධ පූජාව පූජා කළා. සීලයක පිහිටලා. ඊළඟට මහා සංඝ රත්නයේ වෙනුවෙන් වැඩම කරවා වදාළ ස්වාමින් වහන්සේ දිනමක් වුණාට තුන් කාලයට ඇති අනන්ත ගුණ ඇති අෂ්ඨාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ සිව්පසේ පූජා වේවා කියන සතුටෙන් මේ දාන වස්තු පූජා කළා. පරිස්කාර භාණ්ඩ ඖෂධ වර්ග නානාවිද පිරිකර જાතිද පූජා කරන්න යෙදුණා. ඒ වගේම ශිල්පී හිටියා. ඒ වගේම සමහර කෙනෙක් මේ සිල් රැමෑණියෝ වල අටසිල් සමාදන් වෙලා. ඒ වගේම <clears throat> ස්වල්ප වේලාවක මේ බණ කතාවකට සවන් දෙන්න යෙදුණා. ඒ අතරේ තව පින්වත් කීප දෙනෙක් විශේෂ අදිෂ්ඨානයතුව මේ පූජාවන්ට සහභාගී වුණා. දිට්ඨියේ හැම දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා සපුරා ගන්න හේතු වෙන උතුම් කුසල සම්භාරයක් මේ වර්ෂයේ ආරම්භ දවසේදී නිදහං කරගන්න යෙදුනේ සම්මා සම්බුද්ධ ශාසනය නැමැති වජිරමය පුණ්‍ය භූමියේ කියලා සතුටු වෙන්නට පුළුවන්. අපේ සරුවක්යන් වහන්සේ යන් දවසකදී මෑණියන් කරපිට තියාගෙන මහසවරේ පීනලා ලෝතුරා බුදුබා පැතුසේක් නම් ඒ මනෝ ප්‍රනිධානයේ පටන් සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් තුල ලෝතුරා බුදුවරු 125000ක් දැක ගන්න සමත් වුණා වැඳ ගන්න පූජා කර ගන්න බණ අහන්න දම් පින්කම් කරන්න වාසනාවන්ත වුණා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට නව අසංඛ්‍ය කල්පලක්ෂයක් තුලදී 387000ක් බුදුවරයන් වහන්සේලා සම්මුඛ වෙමින් වචනෙන් බුදුබා ප්‍රතෙමින් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගන්න වාසනාවන්ත වුණා. ඊළඟට දීපංකර පාද මූලයේදී මේ මහෝත්තමයන් වහන්සේ කෝටි ප්‍රකෝටි අසංග ගණන් විශාල ධනස්කන්ධයක් දුගී මගේ යාචකාදීන්ට නාත අනාත හැම දෙනාට පරිත්‍යාග කරලයි වනගත වී හත් දවසක් ඇතුළත ධ්‍යාන විඥා උපදවාගෙන ධ්‍යාන සූයෙන් වැඩ සිටී. ඒ කාලේ මිනිසයන්ගේ අවසාරුදු ලක්ෂයයි දීපංකර සරුවක්ඥන් වහන්සේ පහළ වී බව අහසින් යන වෙලාවක දැනගෙන බිමට බැහැලා පාරත් පිරිසුදු කරන්න උපකාරී වෙලා අන්තිමේදී තමන්ගේ ජීවිතය මඬමත්තේ දෙගා කරලා බුද්ධ පූජාවක් පැවැත්තුවා. එදවස්සිදී උන්වහන්සේට ලෝතර බුදු වීමේ නියත විවරණ ලබන්ට වාසනාවන්ත වුණා. එදා පටන් උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂය තුල පුදුමාකාර පාරමී සම්භාරයක් පිරුවා. බාහිර වස්තු දාන පරිත්‍යාගයේ මෙතෙකයි කියලා උපමා කරන්න බැරි වුණා. ආධ්‍යාත්මික වස්තු වශයෙන් ශාරීරියේ ලේ දන් දීම මිලකලමේ ප්‍රමාණ කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩියෙන් ලෞතර බුදුබාපතා ලේ දන් දීලා තියෙනවා. මහා පොළවේ පසට වඩා වැඩි වෙන තරම් ශරීර මාංශ දන් දීලා තියෙන ලෞතර බුදුබාපතා. අහසේ තරු කැටවලට වඩා වැඩි වෙන තරම් ලෝතුරා බුදුබාපතා පස්පෑ දේශනා නේත්‍රයන් දන් දීලා තියෙනවා. ඒ වගේම මහා මෙර උසට වඩා උස් වෙනතරම් ඔටුන පැලඳ හිස් දන් දීලා තියෙන ලෝතුරා බුදුබාපතා. එක ජීවිතයක නෙමෙයි අනන්ත කාලය තුලදී. ඒ වගේම දරුවන් දන් දුන්නේ බැන දුන්නේ වැල් එකතු කරා නම් මහමෙර පර්වතයට වඩා උස් වෙනවා කියන තරමට දරුවන් දන් දීලා තියෙනවා. මේ වගේ භාර්යාවන් දන් දීලා තියෙනවා. රාජ්‍ය දන් දීලා තියෙනවා. ඔය දාන පාරමිතා මුල් කොට ඇති සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමී ධර්ම 10 විශි ආකාරයකින් 30 ආකාරයකින් උන්වහන්සේ පුරන්න සමර්ථ වුණා. අන්තිමේදී මොනතරම් එහි ආනුභාව සම්පත්තියක් ලැබී තිබුණද වෙසතුරු අද්දැයිහිදී වයස 8ේදී බද්ද පාරියන්කේ බැඳගෙන ඇඳ උඩ වාඩි වෙලා හිතින් දානයක් දුන්නා. ඇසුන් ඊසුන් මාසුන් ලේ මේවා දන් දුන්න හිටි. මහ පොළොවට දඩන්න බැරුව කම්පා වුණා. ඒ මොකද මේ වෙනකොට උන්වහන්සේ ඔක්කොම දන් දීලා දන් දීලා හිතේ දියුණුව පතා මේ පුරවාගෙන හිටි. එදා හිතින් මේ අදිෂ්ඨාන ගොල්ට පොළොව කම්පා වුණා. ඇලියතා දන් දෙන වෙලාව මහ පොළොව කම්පා වුණා. එවාගේම සත්ත්ව සතිගම ආදාන දෙන දාස මහ පොළොව කම්පා වුණා. රාජ්‍ය දන් දෙන දාස මහ පොළොව කම්පා වුණා. දරු දෙන්නා දන් දෙන දාස මහ පොළොව කම්පා වුණා. මාද්‍රි දේවි දන් දෙන දාස මහ පොළොව කම්පා වුණා. ඥාති සමාගමේ 60000ක් ඥාතීන්ද ජීවිතේ දන් දෙන වෙලාවේ මහ පොළොව කම්පා වුණා. මේ විදිහේ පුදුම විදිහේ පොළොව කම්පාන තරමටුන් වහන්සේගේ ඒ දීර්ඝ කාලීන පාරමී ගුණ සම්භාරයේ බලවත්ව තිබුණා. අන්තිමේදී තමයි තව තුසිත දිව්‍ය ලෝකයේ ඉපදී සිටිද්දී දසදහසක් ලෝක ධාතුන් පැමිණ දෙව්බමුන්ගේ ආරාධනය පිළිගෙන ප්‍රස්මහා බැලුම් බලා පස්චිම භවයෙහි ප්‍රතිසන්දිග්‍රහණය කෙලේ මේක අවුරුදු 2630කොත් මාස 5කොත් දින 26කට ඉස්සර වෙලා. එදා දසදහසක් වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණ බුද්ධ ගුණ බලය නිසා. ඒ වගේම එයින් මාස 10ක් ගිය තැන එනම් මේට අවුරුදු 2629කොත් මාස හතකුත් දින 26කට ඉස්සර වෙලා ලුම්බිනි සාල වනෝද්‍යානයේදී ප්‍රාතිහාර්ය ජනක උත්පත්තියටපත් වුණා. දසදහසක් සක්වල අසීමිත ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. එවාගෙම 2600 වසරකුත් මාස පහකුත් දින 26කට ඉහතදී අබිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරයේදී උත්තම ප්‍රවෘජාවේ සිටපත් වුණා. 2594 ගොත් මාස 7 ගොත් දින 26කට ඉස්සරදී දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී ලෝතුරා සම්මා සම්බුදු වුණා. එයින් මාස දෙකක් ගතනදී එසේම දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් ධම්සක් දේශනාවෙන් තුන් ලෝක ධාතුෙහි සත්වයන්ද අමා මහ නිවන් ආબોධ කරවා වදාලා. 45 අවුරුද්දක් මුළුල්ලේ දේශෝ ඒ ධම් වැස්සෙන් තෙමුණු ජනතාව අතුරින් සූවිසියාසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනා ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලැබුවා. එවැගේම මේ සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයේදී අදිෂ්ඨාන බලයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේලා වඳින පුදන අප්‍රමාණ ජනතාවට ලෝමේ ලෝතුරා සම්පස්සිද්ධ වුණ අද දවස දක්වා. තවත් අනාගතයේදී ධාතු පරිනිර්වාණය දක්වාම ඒ සරුවක්ඥන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයේ ජීවමානයි ඒ මේ කාලය තුල අප විසින් මේ සිත කය වචන තුන්දොර සංවර කරගෙන දාන සීල භාවනාදී උසස් කුසල රැස්පත් කරන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිතේ දරාගෙන අනන්ත ඥාන සම්භාරයේ හිතේ දරාගෙන ඒ සරුවක්යන් වහන්සේ ගමන්ගත් නිවන් මඟට අවතීන අපට ත්‍යාගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව වෙනුවෙන් එනිසා අදත් මේ මොහොතේදී සිදු කරගන්නා ලද මේ කුසල සම්භාර ධර්මයේ අපේ సంతාන තුල සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කුසල සම්භාරයක් බවට පත් වුණාseම මේ ධර්ම ශක්තිය අප වෙනුවෙන් මේ සා දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පොර පමුණවා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 216ක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්මමූලේ බුද්ධ පූජාවක් වේවා ඒ සරුවක්ඥන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපට මේ උදා වූ වර්ෂයේ පුරාම වඩ වඩා පාරමී පුරා ගැනීමට වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ඒ සරුවක්ඥන් වහන්සේ දේශු සුවිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මයේ නවලෝතුර ධර්ම ධාතුවට අපේ මේ කුසල සම්භාරයේ ධර්ම පූජාවක් වේවා ධර්මරත්නයේ ආශිර්වාදයෙන් අපට මේ උදා වූ වර්ෂය පුරාම දෙලව දියුණුවේ නිවන් මඟ පාරමී පුරා ගැනීමේ වාසනාව තව තවත් වැඩේවා කියා ප්‍රාර්ථනා කරමු. එවාගේ මේ ධර්මයේ යනෝ මඟඵල නිවන් සුව ප්‍රසක් කළ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේ දිරියේ අප මේ රැස් කරගන්න සෑම කුසලයක්ම සංඝගත දක්ෂිනා පූජාවක් වේවා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපට මේ උදා වූ වර්ෂය පුරාම නිරෝගී සුවයෙන් සීල සමාධි ප්‍රඥා සීරසෙන් දෙලව දියුණුවත් නිවන් මඟ පාරමී ගුණයක් පුරා ගන්න වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගනි. එවාගෙම අප හදා වඩාගත් ආදරණීය දෙමෝපියන් උදෙසාද ගුරුතුමන් වහන්සේලා උදෙසාද ගුරු දෙගුරු පූජාවක් බාටපත් වේවා ඒ ගුරු දෙගුරුතුමන්ගේ ආශිර්වාදයෙන් අපට වඩා වඩා මේ බුදු සසුනේ පාරමී පුරා ගන්නට වාසනාවන්ත වර්ෂයක්ම වේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු මෙසේ තුන් සිත පහදවාගෙන අද මේ දහසක් බුදුන් බුදු වෙන උදෑසනේදී සිදු කර ගන්නාලද බුද්ධ පූජාමේ සංඝ රත්නයේ උපස්ථාන කිරීමේ දම්පින්කම් පිරිනැමීමේ කුසලය සීල සමාදාන කුසලය බණපදයකට සවන් දීමේ කුසලයේ හා තුන්දොනේ සිදු කර ගන්නා ලද දාන සීල භාවනාමය සීල කුසල සම්භාර ධර්මයේ හේතුවෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවරු බන්දු මිත්‍රාදීන්ට භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වේ සුවසේ දානාදී දසපාරමී පිරි ඒ උතුමන් පැතූ බෝධි ඥානවලින් සමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මෙතින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මේ පින්වත් මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු එසේම හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද සීලම සත්වයනටත් මෙම කොළඹ අගනුවර වැසියන්ටත් අවට ගම් නගර ලංකාව දමදිව තුළ මේ සක්වල සීලු සක්වල දසදිසා වාසී වූ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීලු සත්වෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව පාරමී සීරිසින් සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ මහා පින්කම සංවිධානය කරගත් පින්වත් එච්.ජේ.ආර්. රත්න මැතිතුමා නන්දත් එම චන්ද්‍රා රත්න මහත්මණීටත් එවාගේ මේ අමිලාගමගේ රණසිංහ දියණියටත් අසංගගමගේ පුතුණුවන්ටත් පවුලේ සැමටත් මේ සහභාගී වෙන සීලව මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හැමදෙනාටමත් විශේෂයෙන් මෙලෝ වශයෙන් ඇත්තා වූ අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින්න කොඩි වෙන බන්ධන ඇස්වා කටවා හෝවා අඬෝවා අලාභ අයස අපහාස නිന്ദා පාස දුක් පීඩා සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වාසිනේ වේවා තබන තබන පියවරක් ගානේ හෙළන ගලන හුස්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වසවිස අවියෝදාදි විපත්ති වලකීවා උපපීල කුපච්ඡේද කකුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා උපස්තම්මක කුසල විපාක ලැබ සිටීමේ සමට දීර්ඝ අවසත් වේවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් ඔත්තප්පෙන් බහුශ්‍රතතාවයෙන් පරාක්‍රම වීරියෙන් සිව්බඹ වේරණයෙන් සතර සංග්‍රහ වස්තුයෙන් සමථ විපස්සනා භාවනා මාර්ගයෙන් හා දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිටුම නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගටයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාගෙන් මෙන්ද පිරිකිරේ සාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට රත්නත්‍රානුභාවයෙන්ම විංසත් සත්වර්ෂාධික කාල දීර්ඝාසත් වේවා සසන වාසනාතුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණඥානේ සම්‍යක් දෘෂ්ටි ඇතුව සුගති ලෝකෝත්පත්තියම වේවා කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සහ ධර්මාන ධර්ම ප්‍රතිපදා වැතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන්ට දෙවියන්ද සීල සත්‍යයන්ද පින් පෙත් පමුණුවමු ඉදං ඕ ඥාතීනං හෝතු අනුරාධපුර ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ